ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ ඊයේ අවසාන ධර්ම සාකච්ඡා කියලා නමුත් ඊයේ අද තමයි අපි වැඩමුළු නිමාව සහ නිමාව සටහන් කරන ධර්ම සාකච්ඡාව අපි ඊයේ කල්තිබ්බ ප්‍රශ්න වලට ඉදිරිපත් කරලා තිනවා මම අපි ගරුකටේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරන ආදරයෙන් ඒ ලිඛිත ප්‍රශ්න සතිවාර ආරම්භකයේ වශයෙන් සභාගත කරන්නයි කියලා. දැන් මේ ඉතිරි ලොකු හඳුන්වන සතිවාර සංග්‍රහයෙන් සරයි දෙවන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී උෂ්ම ගැනීම පිට කිරීම සිදු කර සිත එක්තැන් වූ පසු නැවත ආශ්වාස ප්‍රාශ්වාසයේ ඇතිවීම නැතිවීම බැලීමද ඒක ඒක වාක්‍යයේ සම්පූර්ණ නැති වාක්‍යයක් එක තියෙනවා සම්පූර්ණ නැහැ වාක්‍යය ඔව් බැලීමද ඊට පස්සේ මේක දෙක බලලාගෙන එක්වරම ආස්වාද ප්‍රාස්වාද අරමුණු සිට තබාගත් විටම එහි ඇතිවීම නැතිවීම පිළිබඳ ඇතිවීම ඇතිවීම නැතිවීම බැලීමද වඩා සුදුසු. එහි එනම් ඔබවහන්සේ කියූ පරිදි ආස්වාද ප්‍රාස්වාසයේ අද නොවන යයි බැලීමේදී මේක ඇතුළේම නැතිව කියලා ප්‍රශ්නයක් දක්වගෙන තියෙන්නේ. ඒක නිසා ඒක උගක් කරලාට භාවනා යෝගාවචරයන් උගක් කරලාට දක්වා ගන්න වචනයක් අපි ඒක දක්ම ගාවමු. ඉස්ලාම අපිට ඕනේ කයට හිත දාන්න. හිත දාලා ආනාපානෙට ප්‍රගත වෙන්න කියලා බලන්න. එහෙම නැතුව ආනාපානෙන් පටන් ගන්න කියොත් ඒකම අවුලක් වෙනවා. ඊට පස්සේ ආනාපානෙ ප්‍රකට වෙනවා හොඳට මතක තියාගෙන ඉන්න. අපිට ප්‍රකට වෙන්නේ ආනාපාන ආස්වාසිය නැද සහ ප්‍රසවාසිය නැද ඒක හොඳට යාලු කරගන්න. ඥානවල සංසිඳීගෙන එනකොට නැත්තම් හොඳටම මුණට මුණ දාලා ඉන්නකොට තමයි ඒක ආරම්භය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දීගං වාසසන්තෝ රසං වාසසන්තෝ කියන විසර්වචනාංශි සබ්බකාය පරිසංවේදී කියලා කියන්නේ. ඉතින් ඉස්සෙල්ල හොඳට ආශ්‍රද ප්‍රසවාසය තවවරු තව හොස්පිටල් 10කට 12කට කාටත්ව ගාන්න මගේ හිතේ ආය ආනපාන කැඩෙන්නේ නැහැ කියන මට විශ්වාස කාට පස්සේ ඒක හටගන්න ආශ්‍රාසය පටන් ගන්න. ඒ ප්‍රසවාසය නිමාව ලැබෙන දේවල් බලන්න යන්නේ. ඉතින් පටන් ගන්නකොටම බලන්න කිව්වොත් එහෙම ආනදානවත් යාලු කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා මේ අද අනුපිළිවෙල ක්‍රමය සතු වාස සති සතු පාස සති දීගන් වාස සන්තෝ දීගන් වාස සාමිති පජානාති රසං වාසයන්තු රසං සාමිති පජානාති කියලා ආශයසෝ හොඳටම යාලුනාට පස්සේ හොඳටම මොකට මොන ධර්මයට පස්සේ තමයි ඒකේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්නේ. ඒ නිසා ඒක මේ මේ වෙනකොට තමයි. තාම දැනගෙන හිටියේ නැත්තම් නමුත් ඒ මුර්ම දේශනාවේදී මතක් කරන කෙසේ නමුත් නතු ප්‍රයෝජන සදා මතක තියාගෙන මොනම දෙයකවත් විස්තර ගන්න යන්න එපා. ඒ දේ යාලු කරගන්න ගන්න. ඒ දේ මොනද මොන දා ගන්න ගන්න. ඒ නිසා ඉස්ලාම අපි කරන්න ඕනේ ඒක ගැළපෙන දෙයක්ද ප්‍රත්‍යක් ප්‍රකෘති දෙයක්ද දකින්නකොටම විස්තර බලන්න ගියොත් ඒ කිසිම දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පියවර තුනකින් තමයි ඒ ආස්වාසේ මුල ප්‍රසවාසයේ අග වගේ දේවල් බලන්න යන්නේ ඊට පස්සේ ඇතීම නැතිව බලනවා කියන එක හුඟක් කලකට වේලාසිර පටලවා ගන්නවා. මේකෙදී එහෙම එකක් නෙවෙයි කියන්නේ ආස්වාසේ මුලමදාග දැකීම ප්‍රසවාසය මුලම දාග දැකීම ඒකදී ආශ්වාසය මුලයි ප්‍රසවාසය අගවග ප්‍රසිද්ධයි ඒකෙන් දැස ගන්න පුළුවන් පස්සේ පුළුවන් විස්තර වශයෙන් දකින ආශ්වාසය මුලම දාග ප්‍රසවාසය මුලම දාග ක්‍රමයට ක්‍රමයෙන් යන්නේ නිසා මේක අනුපූර්ව ක්‍රමය තේරුම් ගන්නකම් යෝගාචරයා මොඩ වැඩුවා ආයුධත් එක්ක කරබදලා වගේ අර ගන්න ටෙක්නික්ස් කරන්න හදනවා නමුත් ආනාපානේ ආලු කරගන්න නැතුව එතකොට මේ ඒක කටුකොලක් කරන භාවනාව එනකින් කවුරුත් මුන්නේ වැඩ ටිකක් කරලා තමයි ඉගෙන ගන්න ඒ නිසා ඉවසිල්ලේ පුළුවන් තරම් ආනාපානේ ආලු කරගන්න ආලු කරලා ඉවරලා ගන්න විස්තර බලන්න වටේ බලන ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය කර ගැනීමේ බැරෑරුම් ස්වභාවය නිදී කරන විට ඉන්ද්‍රිය භවනාවේ වැදගත් භාවය මනින් වැටුණි. සර්වඥ වහන්සේට පෙර පවා සිටි නිගණ්ඨයන් ඔවුන්ගේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සඳහා උපයෝග කරගත්තේ අප අනුගමනය කරන සතිය පිළිටුවාගෙන කටයුතු කිරීමද නැතහොත් ඔවුන් සමත භාවනා ක්‍රමවලින් සිත දියුණු කරගෙන සිටියේද කාර්මිකව පැහැදිලි කරලා දෙන දෙන්නේ නෙමෙයි. ඒක නිසායි මේ ඒකට හොඳ උත්තරේ තියෙනවා ඉන්දිය භාවනා සූත්‍රයේ ඉන්දිය භාවනා සූත්‍රයේ පාරසරි බ්‍රාහ්මණයේ වේලේ ආසවචනස ඉදිරියටපත් වෙනවා උත්තර කියලා. එතන සරෝජනන්ස අහනවා ඕගොල්ලන්ගේ ශාසනය ඕගොල්ලන්ගේ ශාස්ත්‍රීය වාසෙත් ඉන්දිය භාවනා විස්තර කරනවා. ඒ කියන්නේ අපේ එකෙත් ඉන්දිය භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ සරෝජනන්ස චෝර් කියනවා අපි කැමැති දැනගන්න මේ ශාසනය ඔබේ ශාස්ත්‍රීය වාසයේ කොහොමද ඉන්ද්‍රිය භාවනා කරන්න කියලා. කොහොමද කරන්න උපදෙස් දෙන්නේ කියලා. ඒක අපේ ශාස්ත්‍රඥයන්ස් කියන රූප බලන්න එපයි කියනවා. ශබ්ද අහන්න එපයි කියනවා. ගඳ බලන්න එපයි කියනවා. රස බලන්න එපයි කියනවා. රස ලබන්න එපයි කියනවා. ඒ හරහා ඇහ කන නාසය ජීව කයෙහි කීකර කරගන්න කියලා. ඒක බුදුරජාණන් ආනන්දහමතුරු දිහාරලා කියනවා එහෙමනම් ආනන්ද උත්පත්තියම අන්දෝ රහත්ලා දෙන්න ඕනේ නේද? උත්පත්තියම බීරෝ රහත්ලා තියෙන්න ඕනේ කියලා කියනකොට වර උත්තර බ්‍රාහ්මණයගේ හිස කඩා වැටලා එයාට උත්තර දෙන්න ගන්න බැරි වෙනවා. ඊට පස්සේ වැඩේට සඳහන් කරනවා මේ තථාගත සර්වජන් වහන්සේගේ නෛර්යානික සම්බුද්ධ ශාසනයේ තින්ජේ භාවනාවක් තියෙනවා කියලා තමයි මේ භාවනාව විස්තර කරන්නේ. ඒ නිසා ඒ වගේ තින්ජේ භාවනා වැඩගත්කම කියනවා. නමුත් කර පාවිච්චි කරන ක්‍රමවේදය එච්චර තාර්කික නැහැ, එච්චර ක්‍රමික නැහැ, එච්චර අනුපිළිවෙල නැහැ. ඉතින් ඒක නිසා ඒ પરම්පරාව පවතින්නේ නැහැ. මේකෙදි තියෙන්නේ ටික ටික ටික ටික ඉස්ලාම් කායම් පසනාව කරලා ඒකෙන් ඇති කරගන්න ඉඳගෙන ඉන්න සත්‍යයෙන් තමයි ඊට වැඩි ටිකක් අභ්‍යවශීලී ඉන්ද්‍රිය භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඊයේ හවස භවනා කරන විට හිත සමාධිගත වේද ඒ තරම් බලවත් බැවිතිනි වරින් වර සිතිවිලි පැමිණ විට ඒ නැවත නඩපවත්වා පෙර පරිසමාධියට පැමිණෙමි සමහර විට හිත ඊමේ අතට මධ්‍යම ස්වභාවයක් තිබුණද ඒ නිදිමත නොවේ සමාධියට ඉක්මනින් ගියද ඒ බලවත්ව එක දිගට පැවතුණු බවක් මතක නැත මේ මොන හේතුවක් නිසා සිදුවේ හැකිද? හේතු දෙකක් පෙන්වන්න පුළුවන්. එකක් තමයි ඉස්ලාම දවසේ මේ කෙරෙනකොට එක ලොකු ගෞරවයක් ලොකු සීලාරයක් කරනවා. සමාධි ඉස්ලාම් මුතුවේට හිතන්නේ අංග සම්පූර්ණ සමාධියක් කියලා. නමුත් හොඳට පුරුදු කරනවා පුරුදු කරනකොට හුරු කරනකොට තියෙනවා මේ සමාධිය තියෙද්දි සබ්බයනවා. ඒ සමාධිය තියෙද්දි හිතවිලි තියෙනවා. ඒ සමාධිය තියෙද්දි කය එන්නේ වෙනවා. එතකොට අර මුලදි දකට සිල්ලාරේද හැබැයි මේ කියන සමාධිය පළවෙනි එකට වැඩිය හොඳ එකක්. ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙවෙනි එක පළවෙනි එකම බොහෝ අසුර කිරීම නිසා වෙච්ච එකක් බව දන්නතෝ දෙවෙනි එක සැකකලොත් අමාරු වෙනවා. ඒ නිසා දැනගන්න ඕනම දෙයක් පළවෙනි වතාවට දකින්නකොට තියෙන මිහිරියාව ඒ රසාස්වාදය ඒකම නැවත නැවත බලනකොට පැතිරෙනවා. ඉතින් ඒ යෝගාවචර හිතන්නේ මේ සමාධිය හම්බුච්චාම ඒකේ හේරම තියෙන්න ඕනේ කියලා. ඒ නිසා කියන්නේ ඒ සමාධියව නැවත නැවත වශීකරණ කරන යනකොට ඒකට තියෙන ප්‍රේමේ, ඒකට තියෙන කණ්ඩායම, ඒකට තියෙන තෘෂ්ණාව අඩු වෙලා යනවා. එතකොට තමයි මේ සමාධිය මුලමදාග දැක්කයි කියලා කියන්නේ. ඒක තමයි පළවෙනි ධ්‍යානය ලැබෙපු කෙනා. ඒක බොහෝ වෙලාවක් කියනකොට ඒ පළවෙනි ධ්‍යාන සමාධියේ තියෙන අඩුපාඩුකම් දැකලයි දෙවෙනි සමාධියට යන්නේ. දෙවෙනි ධ්‍යානයට. එතකොට දෙවෙනි ධ්‍යානය ලොකු ගම්මක් ලොකු පිම්මක් ලොකු ජයග්‍රහණය. මේ දෙවෙනි ධ්‍යානය පොණ කරනකොට ඒක ගණන් ගන්න දෙයක් නෑ. ඒක තුන්වෙනි ධ්‍යානය. ආ එදාට කියනවා ඔබ කවදාකවත් වෙනසක් නෑ. දැන්නේ දැන්නේ සමාධිය කියන එක. නමුත් තුන්වෙනි ධ්‍යානය වශී කරනකොට ඒකත් ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානට යනවා. ඒකත් නැහැ. ඊට පස්සේ ආරෝහණ ධ්‍යාන වතර කොයි එකද බඳපු අලුත තියෙන සෙනෙනවා බම්බට පස්සේ. මේක කවුරුත් දන්නේ නැහැ. ඒකම තමයි මේකට කියන්නේ තියෙන්නේ. පව පව වලට වැඩිනවා කො කො වෙන ගතියක්. ලබනෝමවන් සම්දෝෂේ සම්මි ගුණනගල බඳින්නේ. පව වල කන්නාඩි දාපු දවසේ පේනවා ලප තියෙනවා. කන්නාඩි දාන ගමන් තමයි උගදෙනෙක් හිතන්නේ අර රසවද්දයක් හම්බෙච්චාම ඒක ඒ ගානටම පෙත්ත කබල තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒකේ ප්‍රകൃතිය නැතිවෙනකොට සකත් කරනවා මේක අහේතුවක් නිසාද සීලයක් නිසාද කියලා. ඒ මොකද මේ නිත්‍ය සංඥාව බර වැඩි. අනිච්ච සංඥාව දන්නේ නැහැ. සමාධිය කියන එක දුක්ඛ සත්‍යයයි කියලා දන්නේ නැහැ. දැන් නැත්තම් දරගන්න සතියත් ඇයිතෙන දුක්ඛ සත්‍යයට සමාධියත් ඇයිතෙන දුක්ඛ සත්‍යයට ඔය අපි වැඩම සියල්ලම දුක්ඛ සත්‍යයට ඇයිතෙන හැම දෙයකටම මුලැමැදාගත් තියෙනවා. නමුත් ආශ්‍රයස් ප්‍රසවාස මුලැමැදාකට වැඩිය සමාධිය මුලැමැදාග ප්‍රණීතයි. සමාධිය මුලැමැදාකට වැඩිය උපේක්ෂාව මුලැමැදාග ප්‍රණීතයි. එකින් එකට ජීවිතය යන්නේ සීම් කරමින් මිසක් මේ අතරමැද ආවෙන කිසිම දෙයක් සාක්ෂි දා ගන්න රටින්නේ. කිසිම දෙයක් වඳින්න රටින්නේ. වඳින්නේ ඇසුරු කළා නැති නිසා. මුදදාසුරු කරලා බලන්න ඒකට අර කතාව තමයි ආයෙත් කියන්නේ. ගෞරවනීය ස්වාමීන් ආනාපාන භාවනාව, සක්මන් භාවනාව යනාදී කර අවසානයේදී සක්මන්දී කර අවසානයේදී කලකිරීම නිබ්බිදාවකට නිබ්බිදාවකට එළඹෙයි. කලකිරීම නිබ්බිදාවට පෙළඹේ. ඒ මඟහරින්න කෙසේද? මේකද කියන්න තියෙන්නේ නිබ්බිදාව නැත්තම් තණ්හාව සංසාරේ නිබ්බිදාව තමයි නිවන් මාර්ගය. ඒ කියන්නේ භාවනා කරන නිබ්බිදා මාර්ගයට වැටෙනවා. ඉතින් යෝගාවචර ඊට පස්සේ ඒකත් අයින් කරන්න ඕනේ කියලා සිතන්න වෙන්නේ. ජීවිත භාවනා කරන්නේ අපි මුඛයට කියන එක තේරෙන්නේ උගාවක් දෙරදී කියන. සංසාරේ තියෙන ආශාව තණ්හාව අවිද්‍යාව තමයි මේ සංසාරයට බැඳෙන්නේ. බුදුමනසේ කියලා ක්‍රමේ හරිනම් ආශාව වෙනුවට එපාවෙන් පහල වෙනවා. නිදිමත පහල වෙනවා. කම්මැලිකම පහල වෙනවා. ඒකාකාරීකම පහල වෙනවා. අනිශ්චිත භාවය පහල වෙනවා. භය පහල වෙනවා. මොකද්ද කියලා දැන නැතිකම පහල වෙනවා. දැන් ඊට පස්සේ යෝගාවචරය නේ ඒකත් අයින් කරන්න. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ මොකටද භාවනා කරන්න කියලා දන්නේ නැහැ. ඒ නිසා භාවනාව ලැබෙන ප්‍රතිඵලයටත් වැඩ කරනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ සාකච්ඡා කරලා තේරුම් ගන්න ඕනේ නිබ්බිදාව තමයි විපස්සනා හම්බෙන පළවෙනි ඥානෙ. ඒක ද්වේෂපදන මෙයාවොත් යෝගාචර පරාදයි. ප්‍රඥාපදේ මේවා උත්තරේ මම මෙච්චර කල් මේ කුණු කන්දල් වලට ප්‍රේම කරපු නිසා සංසාරේ වැටුණා. දැන් ඥාණය වැටෙනවා මොන දෙයක් කියලා බලවත් අන්තිම නිතර එන්නේ ඒක පිළිබඳව කලකිරණ ගතිය. එහෙම නැත්නම් නිබ්බිදා කියන්නේ නිර්වන්දන කියන වචනේ. වින්දනය කරන දෙයක් නෑ එතන කියන. ඉතින් ඒක තමයි යෝගාවචරය නිවනට අපේක්ෂා කරන්නේ නැද්ද කියලා බලන තියෙන උරගලන. ජීවිත රසාස්වාදි වැඩි කරන භාවනා කරන එක නම් ඔතෙන් විතර වෙනවා. හම්බෙන්නේ නිබ්බිදාන්නේ. එතකොට එයා භාවනාවත් උපා ගන්නවා, ගුරුවරයෙක්ත් උපා ගන්නවා, තමනුත් සීවින සා ගන්නවා. මේක මල කරදරෙන්නේ දුක නැති කරන්න කියලා භාවනා කරලා අමුතු දුකක් දැන් තියෙන්නේ කියලා භාවනාවට බය වෙනවා. ඉතින් ඒක වෙන හොඳටම උරගලේ පරීක්ෂා කරලා බලද්දී යහපතට යන්න වෙන්නේ. මේ නිබ්බිදම අනිවාර්යයෙන්ම සාකච්ඡා කරගන්න නැති ලෑස්තිලා කියන තේ කරන්නේ දෝෂ දගරමේ පහළ වෙන්නේ. කවදාද මේ නිබ්බිදාට සාදර වෙලා ප්‍රඥාපදම මේ පහළ කරගත්ත දවසේ මේ ලෝකේ තියෙන බලල්ම ඥානය බාටපත් වෙනවා. ඒකෝට තියෙනවා මෙතෙක් කල අපි සංසාරේ දිගටම මේ ජීවිතේට කිත් වෙනකොටම නිබ්බිදාව කියලා, කම්මැලිකම කියලා, නිවසතෝල කියලා පයින් ගහලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා හරි ආසාව නිවනට යන්න මම නිවන කිත් වෙන්නේ මොකට පයින් ගන්නවා. සංසාර පුතඥය කියන්නේ හරිම මුද්දෙන ජාත්‍යන්තර ජෝකර් කෙනෙක්. ඒක පුතඥය ආශ්‍රය කරන හරි දෙලු වැඩේ. මේ මේක අක්ක කරනවා මේ ආය හදනවා ආය කක්ක කරනවා ආය හදනවා මැදේ දානවා හදනවා මැදේ දානවා මේ හොස බලන්නේ මොකද රාජනිෂ් කියන මනුස්සයා කියනවා මම ඉස්සරහට බුදුහාමුදුරුවෝ පුතඥයයි දීලා කවුරු එක්කද සම්මුඛව රචා කරන්න කිව්වොත් මම කවදාවත් බුදුහාමුදුරුවෝ ගන්නද බුදුහාමුදුරුවෝ එකමයි කියන්නේ අනිච්ච දුක්ඛ නැත්තම් පුතඥය හැමදාම මේ කියපු කණුපතනවා ඒ සම්බන්ධව නිතරම සාකච්ඡා කරන පුතඥයද හරි විචිත්‍රයි මේ භාවනා කරන්නේ කලකිරීම අයින් වෙන්න. දැන් අහන අයින් වෙන එකට බේපුණා තියෙන කියලා. මේ හිනාවක් වුණාට තද සංවේගයක් මේක තියෙන්නේ. තද සංවේගයක් තියෙන්නේ. අපි ඇත්තටම මේ හටන කරාට හටන බලාපොරොත්තු මොකද්ද කියලා ගන්න ඒ නිසා අපිට නිවන මොනම තාලෙම සැලසුම් කරන්න බෑ. නිවන එන්න කරන්නවත් බෑ. තේරුම් කරගෙන යනකොට අපි නිකන් නිවනට කඩාවැටිවක් සිද්ධ වෙන්නේ. හිතලා නම් ගන්න නැහැ. අපි හිතලා ගන්නවා නම් ගන්නේ කාමයේ. මේක රසවත්. ඒක හරි විචිත්‍රයි. ඒක සිද්ධි බහුලයි. ඒක නිතරම මොන මොනවාරි ගොජ දානවා. මුදින් යනකොට නිරසයි, ඒකාකාරී, කම්මැලි. ඒකේ සාකිත තියෙන හැම ශාසනයකම ඒ මේ වගේ ස්ථාන හදාගෙන බණ භාවනා කරනකොට ජීවිතේ රසාස්වාදය වන හොලිඩේ කැම්ප්ස් කලාපරත් වෙන විනෝද වෙන්න හදන කට්ටිය මොවල බින්දක වෙනවා භාවනා කරන්න කියලා තමයි එන්නේ එන්නේ ප්‍රවේල ප්‍රශ්නෙම මගාරින්ද භාවනා කරන්න නෙවෙයි එන්නේ නිකන් හොලිඩේ මෝඩ් එකේ ඉන්නේ හොලිඩේ කැම්ප් වෙන්න මේ බුදුහාමුදුරුවෝ ගාව බාවනවා දෙලිම නිබ්බිදා දෙන්නට පස්සේ බලාගත්තා කි කවුද ආවේ මොකටද ආවේ කියලා මේක භාවනා කරොත් අනිවාර්යයෙන්ම නිබ්බිදා වෙන්නේ. නිබ්බිදා එන්නත් මතර වෙනමින් ආයෙනම් දුක දැනලා සංවේගය පහළ වෙලා දුකංගල වැටෙන්නේ. මේ නිබ්බිදා ගැන ප්‍රශ්න ගන්නේ කිව්ව ආශාදයක් බලාපොරොත්තු වෙලා තියෙනවා. මේ ආශාද නැති වෙනකොට ඒක නිසා බුදුදහමේ ඉස්ලාම් දුක්ඛ සත්‍ය තිබ්බා. ඇත්තටම බුදුහාමුදුරන්ට නිවන විකුණන්න ඕනේ නම් ලස්සන එකක් තමයි ඉස්සරහින් කියන්නේ. නිරෝධ සත්‍යය තමයි ඉස්සරහින් කියන්නේ වැඩේ කියන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්නේ ක්වොලිටි බැලුවේ නේ. මේකෙන් තාසින දුක සත්‍යය. ඊවන කවෙන් බැලන කාවා. එනිසා භාවනා කරනකොට විතරයි දරගන්න පුළුවන් යෝගාවචරය කවුද? එහෙම නැත්නම් මේ දුවන්නම් වල දුව දුව රසාස්වාද කරන කවුද කියලා. ඒ නිසා කඩෙන් පරීක්ෂණය. ඒ කඩෙන් පරීක්ෂණ භාවනාවෙන් කරන්න බෑ. ඒ කඩන්න පුළුවන් වෙන්නේ යෝනිසමස්කාරයෙන් විතරයි. රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් තියෙනවානේ. පුරුදු සම්ප්‍රදාන වල කල්පනා කරලා බෑ. කරකවලා තරිනවා. අතාරලා තියෙදි තමයි ඒක ඥානයට හවුස් කරගත්තට පස්සේ තේරෙනවා මේ බුදුහාමුදුරන්ගේ නිවන නෙවෙයි මට හම්බුලා දෙන්නේ මම උපයාගත් එකක්. තමයි මෙතන තෝ බැලුවේසා නිබ්බිදා ඥානේ හොඳ කඩේන් පරීක්ෂණයක්. මානසික සාහන තියෙන, රසාස්වාදය හොයන, මේ ලාමක දේවල් වලට භාවනා කරන කට්ටිය මෙතනින් හැලෙනවා. මම ඉන්න කාලේ පණිතරණ හිටු මහත්තයෙක් මතක් කිව්වා සීන්සන් සයිකෝපැත්ස් කියලා. ඒක පෙන්වන දුස්සය ආතන්වාසේ දෙන්න මේක සමානයි. දෙන්නට මෙල්ලයක් නැහැ. ඒ නිසා වහන මැදස්ථාන දුස්සිතිය ආතන්වාදයෙන් කාටවත් අඳුරන්න බෑ. ගාක ආතන්වාසලා පිස්සනේ ගාක් පිස්සේ ආතන්වාසලා වගේ. ඒක පිස්සේ ආශ්‍රය කරනවා ආතන්වාසලා ආශ්‍රය කරන බොඩ පරිසරය නෙවෙයි කියලා මම කියනවා. ඒ වගේ විවාහ එක්සෙන්ට්‍රික් කට්ටිය. ඉතින් මේකෙදී මේ ඒ පිළියන බුද්ධයා කියලා තියෙනවා ඇමරිකාවේ බුද්ධහම කරන්න ගිහිල්ලා මේ වගේ මේ සල්ලි කඩාගෙන කන මිනිස්සුන්ට අහුවෙච්ච හැටි. හැමලක් කන්නේ සම්පූර්ණ මෙයා කියනවා මේ මිනිස්සුන්ට අහුනට පස්සේ ඒ මිනිස්සයාගේ තියෙන දුර්ලභමක් නැති භාවනා ගුරු ගුරු උපදේශ දෙන්නේ ලස්සන ධර්මයේ කාන්තාවක් මෙත් එක හද වෙනවා. ඊස්සේ දෙන්න ඉන්දියාවේ යන වන්දනා ගමන් වලට පස්සේ ඇවිල්ලා බලනකොට න්යාගේ බැංක account එකයි තාත්තගේ බැංක account අම්මගේ බැංක account තුනම අරගෙන අර කාන්තාව. ඒක තමයි ඒගොල්ලෝගේ plan එක තියෙන්නේ. ඉතින් ඒකෙදි පෙන්නලා දීලා තියෙනවා මේ නිබ්බිදා ඥානය නිසා බුදුජානක කොච්චර බේරෙනවද කියලා. මේක ගැන තියෙන්නේ කාම භෝගී. ඒක කැමති වෙන්නේ නැහැ රසාස්වාදේ කැමති කට්ටිය. නිබ්බිදාව දකිනකොට ඒකට සංවේගය හරහා නිබ්බිදාව හරි පැත්තට හරවාගත්තොත් නිවරට යනවා. නිබ්බිදාව තයින් කරන්න ගත්තොත් ඉතින් ඊට පස්සේ මේ තේරෙන්නේ මොකටද භාවනා කරන්න කියලා සම්මතක තියාගෙන විපස්සනා ඥානවලදී තව බදවත් තීරණාත්මක පිළිල් ඥානයක් නිබ්බිදා ඥානේ ඒකට සාදර වීමෙන් ඒක ඥාන සංප්‍රයුක්ත ඥාන ගතිය කරගන්න පුළුවන් නැත්තම් ද්වේෂය આવොත් ඒක අයින් කරන්න හදනවා අයින් කරන්න හදනවා කියලා කියන්නේ තමන්ගේම ගලිය හදා ගන්න හදනවා වගේ. ඉතින් හපන්න හපන්න නිදෙනවා. ඒක තමයි නිර්වින්දනය. නිර්වින්දන දුවලේ වින්දනයක් නෑ. මේ විදාචනික අදහසේ ඩිසෙන්චාන්ට්මන්ට් කියලා කියනවා. සමහර වෙලාවට ඩිස්කස් කියලා කියනවා. ඉතින් ඒකෙදි හැම තැනදීම මේ ඩිසෙන්චාන්ට්මන්ට් කියනකොට Tamanට පේනවා අයියෝ මගේ ජීවිතේ પરමාර්ථයක් නෑ මමෙක් නෑ මේ කොහොම නිකන් හොදපාලුනවා වගේ. භාවනාවන් අනිවාර්යයෙන්ම වෙනවා ඒක. ඒක නැත්තම් අපි අල්ලගෙන ඉන්න දේවල් අතහැරෙන්නේ නෑ. ඒක එනකොට මේ මේක නැත්තම් ආශාව ප්‍රේමය තෘෂ්ණාව එහෙනම් සංසාරේ දැන් තියෙන පාවීම කම්මැලිකම නිවස ගතිය අනේක තමයි පාර. ඕක මම ඥානගතිය කරගන්න ඕනේ. මේක මම gedara සාමාන්‍ය තමයි ඕරු gedarak බාටපත් කරගන්න ඕනේ. අන්න ඒකත් කරගත්තොත් ඉවරට යන්න පුළුවන්. ඒ නිසා අනුපූර්ව පීඩට යන්නේ නැති අනුභව ශික්ෂ අනුභව කිරිය අනුභව ප්‍රතිපදා නැති කට්ටිය. ඒක බන්නේ යන්න ආවම. ඒ කියන්නේ අනිවාර්ය පැටලවෙනවා. මේක අනිවාර්යයෙන් Tamanට දැනিলা මේ සංසාරේ ගන්න දෙයක් නැති බව දැනিলা ඒ ගන්න දෙයක් නැති බවට වෛර කරන්න එපා. ගන්න දෙයක් නැතිව අවබෝධ කරගන්න ඕනේ. අටවචාරින් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ තමයි මම භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් ඉරිවෙනේශරා ඉන්නකොට පාත්‍රකාරයෙක් පාත්‍රය කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කියන මට පාත්‍රයක් නම් අවශ්‍යයි. මට වෙන් කරපු නවකම්ම සල්ලිත් තියෙන උඩ කැපකාරයක් නැහැ කියලා. පත්‍රකාරයා කියන්නේ දැන් මම සාංශවල වැඩේ කරලා දෙන්න මම ගානක් සංස කැමති වාත්‍රයක් තෝරගන්නේ කියලා. ඊට පස්සේ ඒ ගානට මධ්‍යපුවන පාත්‍ර තෝරගෙන ගාන හරනවා. ඊට පස්සේ ඉතින් ගාන තක්ෂේ වෙනවා. ඉතින් අර මිනිස්සයා ගිහිල්ලා ඒ මුදල් ගන්න වෙලාවදී හොඳට බලබලා ඉන්නකොට ඒක හිලක් අහු වෙනවා. පාත්‍රෙ බිල්ඩින් කරපිට ඉලක්ක හම්බෙනවා වැරණ කලචල් ගාලා වැහිලා තියෙනවා හොඳට උන්ට අහසට කියලා බලන ඉලක්ක හම්බෙනවා ඉතින් අර බලච ආඩපස්සේ කියනවා මේ පොතේ මහත්තු මේක මේ මං හිතුව හොඳක් කියලා මේක ඉලක්ක කියලා හොඳයි සවන්නා තේන ගාන පොඩ්ඩක් අඩු කරන්න කියලා තව ටිකක් බලනකොට ආයසක පරිශයන තව ඉලක්ක හම්බ වෙනවා ඊට පස්සේ අර බලච තව ගාන අඩු කරනවා ඊට පස්සේ තව ඉලක්ක හම්බ වෙනවා ආයෙ ගාන අඩු කරනවා මේ කතාව කියලා අහනවා තාම ගණතුන වෙලා නැහැ. මේ හිල් දකින්න දකින්න හෙට්ටුවක් යනවනේ. එතන මේ පාත්‍රයේ උල දැකීම මොගුණයක්ද ගුණයක්ද කියලා අහනවා. මම තාම මිලදී ගත්තේ නැති දේ තියෙන අඩපාඩුව දැකීම ගුණයක්ද දක්ෂකමක්ද අදක්ෂකමක්ද ගුණයක්ද නුගුණයක්ද කියලා. නිසා අපි තාම අරගෙන නෑ මේ සංසාරේ අනිත්‍ය දුක්ඛ නාත දැක්කනම් ඔක ඔය දඟලලා ගන්නෙත් නෑ. ඒ දැක්කේ නැති නිසා තමයි තාම හොප්පේ යන්නේ. නිසා ඉතල අනිත්‍ය දකිනවා ඒත් කමක් නෑ ඉතින් ෂේප් කරලා ගන්න පුළුවන් කියලා බලනකොට ඔන දුක දකිනවා. ඒ දුක දැක්කට පස්සේ තන්තුරු ගන්න වරුණක මට පාන්නේ කරන්නත් බෑ. ඊට පස්සේ නම් පිටියම් කරලා ගන්න දෙන්නේ නෑනේ. ඒ අනිත්‍ය දුක නාත දැකීම තමයි මේ නිබ්බුදා ඥාන කියලා කියන්නේ. ඉතින් අනිත්‍ය දැකීම කියන්නේ මුස්පීන්තුවන්නේ. නමක දුක දකින්න කියන්නේ මුස්පීන්තුවන්නේ ඕනෙමත් නේ. මට මේක පාලනය කරන්න බැරි බව දැනගත්තට පස්සේ මුස්පීන්තුවක් නෝ බුදුරජාණන් ඥාණයෙන් දැකපුවක දැකපෙන නිසා තමයි සංසාරේ බබාගෙන හිටියේ. දැන් දැනගනින් මේ දැකන දෙත් එකයි සංසාරේ තියෙන ඔක්කොමත් එකයි. ඔක්කොම වෙනස් වෙන සුළුයි. ඒ ඔක්කොම අන්තිම දුක වෙනසයි පිටන්නේ. ඔය කිසිම දෙයක් මේ බලන්නේ නැහැ. ඊට පස්සේ ආයෙකට අනේ මේක මගේ වේවා මට වේවා මගේ ආත්මය වේවා කියන්නේ නැහැ. ඉතින් ඒක වෙන ඒක වෙනකොට ඇඟ රිදෙනවා. අපි මේ දෙකල් අල්ල බදාගත්තේ මේ යමක ඇති හැටිය. ඒක ආදීනව නොදකනේ. ඒකනේ අලවට්ටම කියන්නේ. පිට පිට ඔබපත් කරලා ඇතුළ කොමු කන්දලේ විකුණනවා. හරි රෝඩ පවු ගාලා බැලුවා නම් මේ අනිත්‍ය දුකනාත්ම දැක්කන නිබ්බිදා බහම දැන් කියනවා මම මේ වාත්‍රේදී නරක බෑම ගැතිය නැති කරගන්න කොහොමද කියලා ප්‍රශ්නයක් අහනවා දැන්. වෙනද ඕමරි වාත්‍රේ ගන්න ඕනකම තියෙන්නේ අර මනුස්සයාගේ බොරුව කාලා. මේ බිස්නස් එකට අවුත් කරන්නේ නැතුව අනේක හරි බිස්නස් එක වෙන්න දෙන්න කියලා කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කිරීමේදී ආදී ඊශ්වර තබුවා කියා කරන විට පිටින් බලා සිටින විටදී ඒ අනුවාසයෙන් නාම ආකාරයට පෙනෙනවා. ඊට සක්මන් භාවනාව හරියට සිදු නොවේද? මට ලයිලක් වෙන්න තියෙන්නේ පිටින් බලාගෙන ඉන්නේ තමන්මද නැත්නම් පිටකෙනෙක් බලාගෙන ඉන්නවද කියන ප්‍රශ්නේ මේක හරිය වැදගත්. මේ ප්‍රශ්න කරු මම පිටගෙන මම පිටගෙන බලා ඉනවගේ තමන්ගේ දෘෂ්ටි කෝණ කියන්නේ මේ කියන්නේ නැත්නම් මම බලනකොට වෙන කෙනෙක් දැක්කොත් හිතන්නේ કૃත්‍රිම ගතියක් ඒකද කියන්නේ කියන එකයි වැදගත් මේ ප්‍රශ්නේ වර්ණගන්න ඒ කියන්නේ ප්‍රශ්නේ කියන එක නා කැමති නම් ඒක තොරතුරු සභාවට දාන්න වෙන කෙනෙක් වෙන කෙනෙක් කරනවා බලන් ඉන්නකොට එහෙම හිතෙනවා ඒ වගේම දැන් දැන් මම කරනකොටත් ඒ භාවනාව එනම කියන්නේ හුඟක් වෙලාවට හුඟක් හිතලා කළොත් ඒක ඒ කියන්නේ ස්වාභාවික විදියට නෙමෙයි වෙන්නේ කියලා හිතෙනවා. ඒකට ඉබේ වෙනවා වගේ වෙන්නේ නැහැ නේද? ඔව්. ඒකට ඒක හරි නෑ නේද? නෑ කන්නේ. අනිත් එක ඒ දෙන්නේ කියන්නේ පිට කෙනෙක් කියලා බලලා යාගයක කුසුම් බල දෙකක්වත්. මම දිහා වෙන කෙනෙක් බලලා මට කියනවා මේ තමන්ටම වැටෙන්න ඕනේ. මෙතන වංගපෑමක් නැහැ. මෙතන රෙජිමෙන්ටේෂන් එකක් නැහැ. නිකන් සාමාන්‍ය අවධිරියට ඇවිදලා ඒක දිහා බලන බැල්මක් තියෙනවා. ඒක දිහා තමන්ම බලනවා පිට කෙනෙක් වගේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවෙනි සීනි පොරසුවා සියලුම චේතනාවන් කුසලයි යන්නේ සතියෙන් සිටින් සිටින විටදී මොනවාද සිතේ කෙලස් ප්‍රහාණය වෙන සිත පිරිසිදුවන්නේ කර්ම ප්‍රමුඛ වෙන්නේ පළවෙනි ප්‍රකාශයෙන් සුද්ධ කරන්න ඕනේ හැම චේතනාවම කර්ම රැස් කරනවා එනිසා හැම චේතනාව අනිත්‍යයි හැම චේතනාව දුකයි සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ සංඛාර අනිච්චයි හැම දක්වා මේ මේක කියලා අකුසල කියන පැත්තට දාන්න බෑ පින් කෙරුවත් පව් කරුවත් අතන දෙවිය සංසාරේ වැඩෙනවා ඊට පස්සේ ගෙවන්න ඕනේ. ඒක නිසා සතියෙන් ඉන්නකොට චේතනා පහළ වෙනවා. එතකොට දන්නවා මෙන්න මගේ යකා. මේකෙන් තමයි මම සංසාරෙට බැඳෙන්නේ. සතියෙන් ඉන්නකොට චේතනා නැති බව දන්නවා. එතකොට දන්නවා අන්න ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වෙලාවේ ණයක් නැතුව බිස්නස් එක යනවා. ඒ නිසා සතිය නොවිදිය තමයි දන්නේ කොහොමද චේතනා ආවේ කොහොමද චේතනා නැත්තේ. අන්තිම මම බලනවාද මට පේනවාද කියලා දැනගන්න බෑ සතියෙන් නැත්තම්. චේතනා පූර්වක දේ කරන්නේ නැද්ද කියලා. ඒක නිසා ඒක වෙන කෙනෙකුට කරන්නත් බෑ. අනිවාර්යයෙන්ම උනාට පස්සේ කරන්නත් බෑ. අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා කරන්නත් බෑ. එතනදී ඔන්න ඔන්න කරෙන්න ඕනේ. ඒක නිසා ගොඩාක් කල්පිත කරුවක් තමයි දැනගන්න පුළුවන්න්නේ මම මේ හිතලා කරනවද නැත්නම් කෙරෙනවද? ඒක කෘත්‍යමද නැත්නම් ස්වභාවිකද? ඉතින් ඒ නිසා ඒ බව දන්නේ නැති අපි මේ යන ගමන දන්නේ නැති හොඳ විශාල නවීකරණ මැෂින් එකක් හෑන්ඩ් එකක කියවන්නේ නැතුව ඔපරේට් කරන්න හදනවා. කොයි දොත්තම දොද කරනවද දන්නේ නැහැ. ඒකට හොම්බකට ජෝත් වෙන්න වදින්නක් තිබුණා මැෂින් එකේම බාරක්. ඒකට දොත්තම දොද කරලා තියෙන වැරදි එකක්. ඒ නිසා බුදුහාමර දැනි පොඩ්ඩ හෑන්ඩ් එකක කියලා බලපන්. අද ජපානයේ කරන රිසර්ච් වල බලනවා 90% හෑන්ඩ් එක කියවන්නේ නැතුව අද මැෂින් එක ගත්තට ගත්ත ගමන් ප්ලග් කරනවා. ගත්ත ගමන් තද කරනවා. අන්තිම කරවිලා යනවා මැෂින් එක. මේ අපේ මැෂින් එකත් අපි මොකද්ද කියලා දැනගන්න නම් මේ සති කන්නාඩියට දාලා බලන්න ඕනේ. දැන් මට වැරදි වෙනව කරනවාද කියනවාද මේක දකින්නොත් මනාවේ පහරනද අමනාවේ පහරනද මොකද චේතනා පූර්වකද නැද්ද කියලා. ඉතින් ඒක දන්නේ නැතුව මේක හසු මොකද අර වඳුරට බලපිය දුන්නා වගේ තමයි. ඉතින් කපාගන්නේ කර වෙන කරන්න දෙයක් නැහැ. ඒක නිසා අපිට වද දෙන, අපිට දඩ දෙන, අපිට හානි කරන පිට කවුරක්වත් නැහැ. තමන්ගේ චේතනාව විතරමයි. ඒක සුද්ධ පවිත්‍ර කරන්නේ නැතුව අපි මේ අනුන් ගැන කතා කරන්න හදනවා ඊයේ කරපු ඒවා කතා කරන්න හදනවා ඒ කොහොමද කරන්නේ වර්තමාන මොහොතේ මේ නිරීක්ෂණය පාවා දෙනවා නිරීක්ෂණය කරන වෙනුවට මඟ මඟහර යamak සිදු කරනවා සත්‍ය කෙලින්ම මොන දෙනවා මෙන්න බිනට හොඳක් නෙන් දකින්න නෑ ඒක හොඳට මතක තියාගන්න සත්‍යයෙන් දකින්න හම්බ වෙන්නේ දුක සත්‍යයෙන් දකින්න වෙන්නේ අනිත්‍ය සත්‍යයෙන් දකින්න හම්බ වෙන්නේ මේක පාලනය කරගන්න බැරි කරුණු ඊළඟ පාත්‍රෙ මිලදී ගන්න ඉතල හිතුන දැක්කම විතරයි. ඉතින් රින්ද කියන්නේ නාස්තික දෘෂ්ටියක්. ඒක උච්ඡේදවාදයක් කියලා ඒකට බැන බැන හිටියොත් අපිට කවදාකවත් හම් වෙන්නේ අපි නවත්තගෙන ජීවත් වෙයි. අන්තිමට ගිහින් මරණ මොහොතදී නැත්තම් කවුන්ට් බැලන්ස් එක බලනකොට ණයට දුවලා තියෙනවා. ඒ නිසා ලයිට් එක දාලා තවන් එළිය වැඩ කරන්න කියලායි සතියෙන් කියන්නේ. මේ චේතනාවක්ම කර්ම රස කරනවා. ඒ හැම කර්මයක්ම සංසාරෙ දික් කරනවා. ඉතින් කාට හරි දිවිවිද සංසාරයට වාසනා කරන්න ඕන නම් දිවිර චේතනා කරන්න යාට ප්‍රශ්නයක් නැහැ. කවදාද චේතනා කරගෙන යාට ලොකු වාසනා කරන දිවිවිද සංසාරයකට වාසනා ලැබෙනවා. ගෝකල්ලි පෙදින්න පුළුවන්, ගෝකල් මැරෙන්න පුළුවන්, මුගක් වඳින්න පුළුවන්, මුගක් පිච්චර් බලන්න පුළුවන්. ගොඩක් වැඩ කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී හුස්ම ගැනීම පසු එම හුස්ම ගැනීම පිට කරන බවක් නොදනි. එය දිගටම පැවතෙන බවක් නොදනි. හුස්ම පිට කිරීම කෙටිය. සාමාන්‍ය සිදුවීම් නෝද කරුණාවෙන් පාදා දෙන්න. බුදුදහම කියනවා අරමුණක් දිහා බැලුවොත් අරමුණ ආරම්භයේ බලන අරමුණ නෙවෙයි පිටේ මේ ආන්තික බලන්න හම්බෙන්නේ කියලා. ඒ දෙක අතරමැද විපරිණාමයක් තියෙනවා. නමුත් අපි හිතන්නේ ආශාසය බැලුවොත් ඒ ආශාසය පිට වෙන්නේ නැහැ. ඒ මොදරින් ආවෙකනනේ නරදර පිටේන කියලානේ අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ. කිසිම අරමුණක් අරමුණු කරන්න තරම්වත් වෙලාවක් දෙන්නේ. ඒක ඒ තරම් වෙනසක් බාටපැත්තලා පිටේලා යනවා. ඒක දන්නේ නැතුව මේක ස්ථිර වෙන්න ඕනේ. ඒකම වෙන්න ඕනේ කියන හැඟීම තමයි නිත්‍ය සංඥාව කියන්නේ. නිත්‍ය සංඥාව කියන එකට භාවනා ප්‍රතිඵල ලබන්න බෑ. මොකද ප්‍රතිඵලයේ අරද්දක් විදිහට පේනවා. කිසිම අරමුණක මුල බලන අරමුණ අගට යනකොට ඒකම නෙවෙයි. විපරිණාමයට පත්වලා තියෙනවා. ඉතින් ඒ නිසා අරමුණ කියන වචනේ වැරදි. අරමුණ අරමුණු කරන්න නම් යමක් ඒ නැවත නැවත බලන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අරමුණු කරන්න බෑනේ. විතර වෙනස් වෙන දෙයක් අපිට අරමුණු කරන්න බෑ, ලේබල් කරන්න බෑ, අඳුර ගන්න බෑ. අපි මේ අඳුනගන්නේ නිත්‍ය සංඥා කියන බලාහරහා. ඒ නිසා අපි නිත්‍ය සංඥාවක් තියෙනවා ආශාස වර්ධිත කරන්න, ප්‍රසආසමයි ඇතුල් වෙන්නේ කියලා හිතාන බලන්න, බලනකොට බලන තමන්න පේනවා. පටන් ගන්න චිත්තක්ෂණයේදී ඉඳලා සම්පූර්ණ ආශාස වෙනස් වෙගෙන යනවා. ඒක නෙවෙයි පිට වෙන්නේ. අපි දන්නේ ඇතුලේ හුස්ම දෙන්නේ පිටින් හුස්ම කාබන් ඩයොක්සයිඩ් වෙදී කියලා. ඒකදී අපි සම්බන්ධයෙන් හුස්ම ගන්න ඕනේ නැන්නේ. හුස්ම ගන්න ඕනේ තමයි. ඒක තේරුණාට පස්සේ අපිට අපි කොච්චර කාලයක් මේ නිත්‍ය සංඥා ඉඳලා තියෙනවද කියනවනම් ඇත්තම හුස්ම නෙවෙයි පිටවෙන්න කියනකොටම අපිට සැකයක් පහළ වෙනවා. වැරදිලාද, හතිය ගැදලාද, සමාධිය ගැදලාද මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ කියන්නේ රූප සත්‍යක භාවනා, අරූප සත්‍යක භාවනා කියලා පසු කාලීනව බුදලා තියෙනවා. ඒකෙදි කියලා තියෙනවා අවුරුදු 100ක් ජීවත් වෙන මනුස්සයෙක් අවුරුදු 10 කොටස් 10ට කැඩුවොත් ඒ පළවෙනි 10 විශේෂ තුන හතර ඔක්කොම හිතන්නේ අපි එතනින් ගියා ජීවත් වෙනවා කියන්නේ. කඩලා කඩලා බැලුවොත් එහෙම මොන තරම් වෙනස්කම් වෙනවද? අන්තිම කඩලා කඩලා කඩලා චිත්තක්ෂණයකට ගන්න කඩලා බලනවා. කඩලා බලනවා එකම චිත්තක්ෂණයක්වත් එක මොහොත දෙසරක් පහළ වෙන්නේ නැහැ. විචාර උපඥාවට පත් වෙන අපි ඈත ඉඳලා බලන නිසා මුලි කරලා බලන නිසා අවිද්‍යාවෙන් බලන නිසා මේක ඛණ්ඩ ආසාවෙන් බලන නිසා තියෙන වගේ පේනවා. නැත්තම් ඒව මේ අල්ලගන්න තරම් දෙයක් නෑ. ඒ නිසා අනිමිත්තක් නෙවෙයි තියෙන්නේ. අනිමිත්ත තුලින් තමයි අපි නිමිත්තක් පතු කරන්න හදන්නේ. අරමුණ නිමිත්ත කරගත් ආනපාන නිමිත්ත කියවත් ආනපාන හරියනකොට නිමිති ගන්න බැරි තරමට බියලා යනවා. ඉතින් ඒක යෝගාවචරය කරදරයකට ගත්තොත් පටලවා ගත්තොත් ඉතින් භාවනාව ඉස්සරහට යන්න බෑ. ඕනස්කම් පහත කරු පහදා දෙන්නේ විචාර කරනවල නිලා සිටින්න. සක්මන් භාවනාව එක දැස් ඉවර කර කිරීම වඩා යෝග්‍යයි. මොහොන් තුල සියලු සංඥා දොරටු ඇර ඇසකන වාචික ස්පර්ශය සතිය පිහිටුවෙන දෙක ආයාසයෙන් එවිදීම නොකර සිටීම වඩා යෝග්‍යයි. නිරායාසයෙන් සිදුවන පියවරට සතිය පිහිටුවීම. නිරීක්ෂණය ආයාසයෙන් එවිදීම. පරිලෝකේ ආනාපාන සතිය නොහට පිබින් පිබිනසේ නේද? බණ කරුණු කිරීමට යෙවන ඊතානස් යෙවන. බණ කරුණු කිරීමට මේ සිටින තපරගෙන ඉන්නේ ධර්ම කරුණ නිරීක්ෂණය කිරීමට ධර්ම කරුණ නිරීක්ෂණය කිරීමට ප්‍රියවන ප්‍රියවන ප්‍රියවන ඉතාම සෙමින් තිබිය යුතු ප්‍රියවර වෙන්නේ කියන්නේ ප්‍රියවර ප්‍රියවන ගලියදී ප්‍රියවර ඉතාම සෙමින් තිබිය යුතු යම් දකුණ සහ තැනීම ගෙනාම එසවීම යන ප්‍රියවර තිබීමට වඩා සැලකිය යුතු අභිවේගයකි පරියන්කේ විහිතුවා හිඳීම සක්මනට වඩා සීනි අඩු නිරවුල් පරිසරයක් සතිය පිහිටුවීමට ලබා දීම. හැස දොරටුව වැචීම. කරහන්තුල. ඇස ඇස ඇස දොරටුව වැචීම. ඇස කියන දොරටුව වැචීම ඒතර මේක අර පළවෙනි උපදේශපන්තියේ වෙන කෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කිරීම. පළවෙනි උපදේශපන්තිය ඔක්කොම ඔය විදිහටම කියලාත් කියලා තියෙනවා නොකියත් කියලා තියෙනවා. සිදුවෙන දේ ඒ ස්වභාවික දේ බලන්න බලනකොට බලනකොට ඒකේ විස්තරය ඒකෙන් මතක කරලා කිසිම දෙයක් හිතේ දාන්න යන්නත් එපා කිසිම කරන්න යන්නත් එපා ඒ කරන හැම දෙයකින්ම වෙන්නේ ස්වභාවික තරංගේ ස්වභාවික වේගයක කැඩලා යනවා ඊට පස්සේ අපි බලන්නේ අපිට වෙන දේ. ඒ නිසා සම්පූර්ණ වෙන දේ වෙන්නයිනවා කියන එක අපේ ජීවිතයේ හරියම දුර්ලභ දෙයක්. ඒ තරම්ම අපි රඟපානවා. ඒ තරම්ම අපි අනුවිදුරු පිට මේ මම අදාම කරනවා. ඒකට සભ્યත්වය කියලා සමහර කියනවා. හිතාචාර කියලා කියනවා. යම් ප්‍රමාණයක් සભ્યත්වය සදාචාරය අවශ්‍යයි. උදේකලාවේදී එවන නුචක්කත් නැහැ. උදේකලාවේදී ස්වභාවික වෙන්න ඕන. ඇත්තට ඒක තමයි හීලින් කියලා කියන්නේ. හිත සනීප වෙන්න ඕන නම්, කය සනීප වෙන්න ඕන නම්, ඒකට ස්වභාවික අන්කෝයි අන්වයින්ඩින් මේක දන්නේ නැහැ අපි. ඒ නිසා අපිට යෝග ව්‍යායාම ඕනේ, රිලැක්සේෂන් ප්‍රෝග්‍රෑම් ඕනේ. මොකද අපි මාත් එක්ක නම මෙතන ඉන්නේ තරහයි. මම මාත් එක්ක ඉන්නක වෛර කරලා තියෙනවා. ඒ නිසා අපිට දන්නේ නැහැ ප්‍රතිපදා අම්ම ගොඩක ඉන්නකොට තියෙන සැලසුම. බුද්ධකලාවේදී මට ලැබෙනවා, විවේකයේදී මට ලැබෙනවා, අයිබලත් විශ්‍රාමයේදී ලැබෙනවා කියන එක නෙවෙයි දැනෙන්නේ බුද්ධකලාව කම්මැලිකමක්, හුනියමක්, කාමේ, කාංචියක්. ධනවීම කොම් වීමක් විවේකය පරාදයක් කියලා තමයි පිළිගන්නේ. ඉතින් බුදුදහමේ සඳහන් කරන ඒ වගේ බුදකලා විවේකයේ සහ හිතේ සාන්තිය පාළුවක් කොම් වීමක් කෙලනන වීමක් කියලා දකින්නගෙන අසත්පුරුෂය කියලා. මට භාවනා හරියන්නේ ඔකද දකින්නේ විවේකයේ කලා කම්මැලිකමක් විදියට. එලිනේෂන් ලෝන්නස් ඇන් ලෝන්ලිනස් දෙක අතර වෙනස. ලෝන් වෙන්න වෙන කියලා දැන්නේ හරි ලෝන්ලි වගේ. ඊට පස්සේ බාන කරලා බෑක් තියෙනවා. ඉතින් මේ මානසික රෝග ඉතින් මේ මේ ප්‍රකාශ කරන ගන්නේ මේකදී අර මොන අලෝක ප්‍රතිස්පන්දිම තුනේක තමයි දකින්න පැත්ත. ඒ නිසා වෙනසෙන් ඒ ප්‍රශ්නේ තුනම මේ තවදුරටත් මේ කියන්නේ භාවනාව ඉස්සෙල්ලාට ගෙනියන්න ඒක තහවුරු කරගන්න මට ඕනම සයන්ස් අපි ඇවිදිද්දී ඇතර මේ කියන්නේ නිරායාසයෙන් වෙන එකට සතිය පිටවන එක තමයි කියන එකයි මට ඔබ වහන්සේ යන්නේ ඒක ආව ඊළඟ සයන්ස් සමහර වෙලාවට අපිට ඒ කියන්නේ අපි ආවහන් පැලඳුවාම අපිට සක්මන් භාවනාව කියන එක අදාළ වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කරගන්න පුළුවන් තමයි දැනගන්න ඕනේ ලබාම හොඳ වේ තමයි ආවහන් නැතුව පාවිච්චි කරන්නේ දැන් ආවහන් නැතුව පාවිච්චි කරන බැරි වින්ටර් එකේ හරි පරිසරයක් නැති තැනක සක්මන් කරනකොට වැඩි හොඳයි ඊගාවට මේස්ට් එකක් දාගෙන නැත්නම් ගේ ඇතුලේ නැත්නම් ගේ වෙනුවට ඊගාවට කරන්න තියෙන එක කරනවා. හැබැයි දන්න හොඳට මේක මෙන්න මේක නෙවෙයි කියලා. ඒසම සම්මත එතකොට අපිට ස්පර්ශය අපිට එතකොට මේ අරමුණ වෙනස් වෙනෝනේ සමිඳන්ස මට මේ. ඒක ඒකම තමයි තමයි වංශයෙන් අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපි පාවහන් පැලඳුවා තමයි දන්න නිසා තමයි දන්න නිසා ප්‍රශ්නයක් නෑ. තමයි දන්නවා නිර්වත්ව ඥාන ගොඩාක් තොරතුරු හරියට මේ ෆ්‍රෙෂ් කියන්නේ මේ පිටිකේ තිබිලා මොනවද කියනවා නෙවෙයි ගහෙන් කඩලා මොනවද කනවා වගේ බුංගාලයි දෝලා නෙවෙයි ගහෙන් වැටිච්ච දේ කනකොට ඒක දැනෙනවනේ ගතිය ඒකේ පාවන්න නැතුව යනකොට හොඳටම දැනෙනවා ඒත් ඒක කරගන්න බැරි පරිසයක් වුණොත් සක්මන් නොකර ඉන්න වෙනුවට මේ ගාවට කරන්න දෙන්නේ කරන ඒකට ගන්න මේක ගහේ වැටිච්ච එකක් නෙවෙයි මේක බුංගහගත් එකක් නෙවෙයි මේ පාටියට බඩු නැතුව බෑනේ ඉතින් මේ පාටිය කරනවා ඒ නිසා ඒක නිසන්නවනේ කියන්නේ සමම්පිච්ච තමයි හොඳ මේක පූජාවට සමම්පිච්ච නැත්තම් පූජා නොකරන්න බෑ යටිපිච්ච නිවර කරපන්. සමම්පිච්ච අම්බලා වඩා හොඳයි. අපි හිත නැත්තම් එක්ස්කියුසස් හදනවා. මේ හුඟින් වෙලාව සක්මන් කරන්න ඕනේ නිරුත්ත්වය මේක පය නිරුත්ත්වය තියෙදි කියන ඉතින් ඒක නැති නිසා විකට ගිහින් පුද ගන්න. ඒක හරියන්නේ නැහැ. ඉස්සෙල්ලකින් තපස්ම අද පරියන්කේ ඔබ ආනාපාන භාවනාවේ සැදී පැදී සිත එක්තෙන් කවුරු විට මිනිස්සෙගේ ශබ්ද නෙවෙයි නැසිනි. එම ශබ්ද අල්ලාගෙන සිටින විට මිනිසා ඇඟේ ස්පර්ශ වීම අත්දැකිනි. මේ අරමුණ කරගෙන මිනිසා ඇඟ දිගේ ඇවිදීම දෙන් ඉඳගෙන ලැබෙනි. මිනිසා ඇඟෙන් ඉවත් වී ශබ්දයේද නැසී ගිය පසු නියත සිත එක්තෙන් කරගතිමි. මේ මනුෂ්‍ය විසින් සපෝරු ලද සංඥා අත්දැකීම අරමුණු කිරීම මේ හරියට වැරදි. මේ ඇත්තටම මේ අපිට එහෙම නැත්නම් කරන්න පුළුවන් මේ සංවිධායකයට බයින්න පුළුවන් මැසේජ් එකක් දැම්මයි කියලා. නානා ප්‍රකාර විදක දැනමුත් ඒක අපි දන්නවා කාගේ චේතනාවක පාලුච්ච එකක් නෙවෙයි. මුදිනේශ ආපේලාවේදී අන්තිම විනාඩි බහින් මම ඇත්ත කරලා බලනකොට මම මෙච්චර වෙලා හිටියේ එක මැසේජ් දඟලන්න කරන මැසේජ් හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනාගේ වන්දකමේ අත්‍ය පත්‍යේ ඉන්න කිසිම දැනීමක් එන්නේ නැහැ අපට. සිවුර වහනකොට එන්නේ නැහැ. සංවේදී බොහෝම සුළු ප්‍රදේශයක් තියෙනවා. එතන ඉන්නකොට විතරයි තේරෙන්නේ. දැන් මගේ හිතේ තරහ තුනේ එක නැසෙක් එක. ඇසික බරනකොට හතර දෙනෙක් ඉන්නමන අර දෙවියක් ගියා. දැන් තුන් දෙනෙක් දැන්නේ නැහැ. ඉතින් ඒක දිහා බැලුවොත් යාබ්බේ හිත සංඥාවට ගන්න එකයි බාහිර සිද්ධ වෙන එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිල්ල බින්න වෙලාවේදී බඳුරෝ. හරියට බඳුරෝ ඉන්නවා. ඉතින් පිටරේ ගාවනෝලා කෙනෙක් බඳුරෝගේ ඇතුළෙත් නතරෝ පිටත් බඳුරෝ. මේ වෙලාවකට ඉතින් ඇතුළේ මා කරනකොට බඳුරෝ එන්නකොටම එන තරහා යාට ඉවසන්න බෑ. ඉතින් ඒක කොච්චර දෝ කියනවා වළක්වන්න බෑ. පස්සේ ජීවිතල දෙන ඕන වෙනදක් වෙච්චායගෙන එළියේ ඉන්න අදවල ගොන්නත් අදිනවනේ කියලා ආයෙ එනකොට බඳුරෝ කියලා බෑ. ඒදී ඇඟ කිටි කිටි යනවා මේක තලන්න. නමුත් ආයෙර දැනගෙන ඇරලා ඇත්ත දැන්න බලනකොට සමනලෙක්. ඉතින් රහතන සමනලෙක්. ඉතින් මේ ඇත්ත අරින්න ගත්ත තීන්දුව හිතලා ගත්ත එක නෙවෙයි. ඒක පාරට ඇත්ත කරන සමයිදෝනේ හිතලා තියෙනවා. ඉතින් මේ දෙක අතර මොන තරම් විපිරිය ආශද්ද තියෙන ලොකු ආඩම්බරයක් තියෙනවා. මම ඉඳගෙන ඉන්නකොට සමනලෙක් කියලා වයි. ඒක ද්වේෂී තිබුණේ නඳුරෙක් එක්ක. ඊනාවේ පරිසරය පිළිබඳ මේ ස්වභාවික දේ පිළිබඳව සතුටක් ඇති වෙලා බලනකොට එයත් එක්කම එක ප්ලේන් එකේ ආව නෝන කෙනෙක් අතංගුවක් කරගෙන පන්නේ නෝල සමනලයක් කල්ලන්න. සමනලයකට කරලා ඒ ගෙනියන්න. එතකොට ඒකට තරහ ගියා. අපි දැන් එක ගානේ දැන් මම මේ සමනලේ ඉඳලා මම හිතුවේ අර නෝන අර නෝන පිටිපස්ස යනවා. තරහයි මතුවේ පිළිබඳව. ඒ නිසා ඔහුගේ ලෝකෙත් එක්ක ගැටුණද ඇත්තටම ලෝකෙ වෙන එකක්. අපි හිතින් අවවාදත් එකක් තුළ ජීවත් වෙන්නේ ඒකදී යන්න යන්න ආස්මාලිකාවක ජීවත් වෙන්නේ. ඇද්ද කරලා බැලුවේ නම් පේනවා ඒ භවනා ශාලාව උදලා තියෙන එකනේ සබාවේ මොන විදිහවත් ඉඳගෙන ඉන්න බෑ. කට්ටියත් එක්ක ඒකට නැති ඕන දෙයකට ගියා ඊළඟට කියලා කියනවා. හැබැයි භවනා කරන වෙලාවේ ඉඳගත්ත නැත්නම් ඔයාට හැපි ගිලිට්. ඉතින් කියනවා ඔයා භවනා කලින් එළිය වාඩිලා ඉන්නේ කියලා. ඊට පස්සේ අකුන් දැන් ඒක ප්‍රශ්නයක් නැහැ. එළිය බංකුවේ වෙන අර පැත්තේ වෙන භාවනා කරන ඔක්කොම ප්‍රශ්න නැහැ. හැම මේක ඇතුලේ කට්ටිය ඉන්න බව දන්නවා. දැන් වැඩි මාතර කරනවා ඊට පස්සේ කරනවා ටික ටික ටික ටික ආසනෙ වන්නේ කියලා භාවනා ශාලාවෙන් කිට්ටුවට. හැම වෙලම භාවනා ශාලාව එළිපැත්තේ දැන් ඒ පැය කට්ටිය ඇතුලේ භාවනා කරනවා මෙයා එළිය භාවනා කරනවා. එන්න දවසක් දැන් කියනවා කියන්නේ එයා ඒ වෙලාවේ දෙයක සිහියෙන් නැගිටලා ඇතුලට එන්න බලන්න කියලා. දැන් ටික ටික බය අරලා ඉතින් මේ වගේ වෙලෙ කීප නොවලවල ඇතුලේ සමාව රාමක භාවනාවට ගෙනියන්න මම හදන්නේ මම කැමති නෑ කියලා. ඒක දවසක් ඇතුලේ යන ගානට මම ඔක්ක ශාලාවේ නැතිලු. ඉතින් මේකදී ආපහු පරිශන කරන්නේ නැතුව හිටියොත් අපි මේ අල්ලපු දෙමන් සයි කියලා චෝදනා කරාට අනේ මනුස්සයා වගේ තුයක්වත් දන්නේ නැහැ වගේ. අපි තරහ වෙලා ඉන්න මිනිස්සු අපිට නිතර වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා, ඕනියම් කරනවා කිය හිතියද කවදා හරි ගිහින් කතා කරන්න ඇහුවොත් ඒ මිනිස්සුගේ හාංකාරයක් නැහැ. හැබැයි අපි ඇති කර තියෙන කෙලස් සම්පූර්ණ අමෝනිකයි. හැබැයි විඳවන්න නම් අඩුවක් නැහැ. ඒ නිසා කම්මැලියා බිබ්බද ලක්ෂයක් පාරක් නගලා. විඳවන්න නම් ඉතසරයි. යමෝන දෙනවා. මොන විදිහටද අපි හිතන චිත්ත නැහැ. ඕනම දුෂ්කරතාවයකට ඕනම අපහසුතාවයකට කිලින්ම මුණ දීලා බලන්න මෙයා පිළිතාරින මොනක්වත් වෙන්නේ නැහැ සම්පූර්ණ පරිසරය වෙනස් වෙනවා ගොඩක් කියලා අපිට නැතු වෙනවා ඒ නිසා අර වැඩක් කරන්න ඉස්සර වෙලා මේ සියලු පහසුකම් හොයන කට්ටියක් ඉන්නවනේ මේ ලෝකේ අරකට තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා ඉතින් ඒ මිනිස්සු හොඳයි ඇත්තටම සැලසුම් කරන්න ඕනේ හැබැයි වෙලියට මොන වැඩක් කරන්න බෑ මම එහෙම කට්ටිය හයර් කරනවා වැඩක් කරන්න නෑ ඒක අනිවාර්යයෙන්ම බලලා දීපන් කිව්වා ටෙක් ලිස්ට් එකක් හදා හුඟසලා දෙනවා හැබැයි දැන් බලයන් කියන වැඩේ පටන් ගන්නකොට මේ ජීවිත මොනම දැක්කත් කරන්න බෑ මේකේ ඒ නිසා හොඳ සැලසුම් කරන්න විතරයි ඉතින් අපේ හිතේ දෙකම තියෙනවා වම් පැත්තේ වම් බ්‍රේන් එක ඔන්න සැලසුම් කාර්යය දකුණු පැත්තේ ඉන්න ඕන දෙකට ලැච් වෙන්න පුළුවන් මොලයක් ඒ වම්බේ දම්පෙච්ච බලේ කොච්චර තර්ක කරනවද කියනවනම් සියල්ල පිළිගන්න පුළුවන් සෞන්දර්යාත්මක මුලිය ඔබාවල් කඩ කරලා කියන්නේ. ඒ නිසා අපි ජීවත් වෙනකන් ජීවත් වෙන්නේ දකුණු ලෙෆ්ලොබ් එකේ. ඒක හරි තාක්ෂිකයි ඔලොමලයි ඡන්දයි පරුසයි හැමදේම තර්ක කරනවා. නමුත් ඒ කොච්චර කරුවක්වත් දකුණු වල සම්පූර්ණ ඒකත්වයේ තියෙනවා. සියල්ල පිළිගන්න පුළුවන් ගැතිය තියෙනවා. සෞන්දර්යාත්මක ගැතිය තියෙනවා. එයා කවදාත් පින්බඩ යන්නේ නැහැ. වම්මනේ අයිනිච්ච ගමන් අරය වතුනවා. මුතුනට පස්සේ පේනවා මේකේ තියෙන නිවන. තර්කෙන් යන්න බෑ. රාගෙන් යන්න බෑ. අද ජීවම නගර වල බස ගන්න. ඒ නිසා මේක ඇතුලේ දෙන්නෙක් ඉන්න බව දකුණු මොලේ තර්ක මොලේ වම් මොලේ තර්ක මොලේ දකුණු මොලේ සෞන්දර්යාත්මක කතාව දැන් 18 වෙනකොට වෛද්‍ය විද්‍යාවේ ලියලා තියෙනවා. මේකේ ක්‍රියාකාරකම් සම්පූර්ණ දෙකක් කියලා. එහෙනම් මේකදී හැම වෙලාවෙම දෙදන්නේ තර්ක කරන එක නා. වාද කරන එක නා. ඒ තාක්කල් උඩ සුන්දරත්වයක් නැහැ ජීවිතේ. ජීවිතයක් නැහැ. ඒ පුදුම නිකන් කැපෙන හැත්තෙන ජීවිතයක්. මේක පැත්තකට වෙච්ච ගමන් සමහර විට දකුණු මොන නැගිටිනවා. භවනාදී ඉන්දිය සමකරණය කියලා කියන්නේ අපි ඒක මෙතකල් අපි කරලා තියෙන දැනුමතමනේ තනසලා තියෙන්නේ. තර්කෙතමනේ වාදෙතමනේ ඒ තාක්කල් මේක කටුකොලක්. ඒ තාක්කල් මේක දුකක්. ඒ තාක්කල් මේක දඟදයක්. යන දෙයට යන්න දීපුවාම අරවත් වෙලකදී අවස්ථාව ගන්නවා මෙයත් වෙලක අවස්ථාව ගන්න. ඒකට තේරෙනවා මේක නිදහසක් තියවයි කියලා. ඒ ඒ මොළ ಜಾති දෙකක් විද්‍යෙක් මේක ඇතුළේ ජීවත් වෙන බව දැනගත්තට පස්සේ අපිට තේරෙනවා අපි ජීවත් වෙන තාක්කල් 150ක්වත් මෙලින් වැඩ ගන්නෑ. වැඩ ගන්නවා වියක් වැඩ ගන්න යන හැමදාම වැඩ ගන්න දන්න බේන් සර්කිට් එක විතරයි. ඉතින් මේකට නියුරොබික්ස් කියලා එක්සර්සයිසස් තියෙනවා. වරින් වර කරන දේ නුහුරට කරලා බලන්න කියනවා. දකුණේ ලියලකන දකුණේ ලියනකොට වම්බේ වම්බේ දෙකම වැඩ කරන්නේ. අපි දකුණට හරි ඡන්දයි දකුණට කිසියක් වෙන්නේ නැහැ වමතර කරන්නේ. එහෙම දැක්කම වුණා දකුණ දෙක කරන්නේ. හැක්ම ගන්නකොටත් ඒ කවුද එකයි වැඩ කරන්නේ අනිත් එක සොත්ටි. ඒ කිරණ ගක්කල් ගියාට පස්සේ අද අපි හිතන්නේ අපි කෙලින් යනවා කියලා කක්කොත් වැඩේ තමයි කතාව. කය බාහිර මුහුණට වැඩ කරන්න ගත්තාම දකුණු මොලේ වැඩ කරන්න පටන් ගන්නවා. හරි අමාරුයි. හරි වෙහෙසයි. හරිම එපා වෙනවා. නමුත් කවදාකවත් නැති කරපු නීර භික්ෂාවක් සර්කිට් සදයක් වැඩ කරනවා. අපි වංගත කඩලා ගිය දවසේ දකුණට ෂෝක් එකට වැඩ කරනවා. ඒ ඒ ටික කරලා දෙනවා. හැබැයි අහනද තියෙනකම් මම අතර කවදාකවත් chance එකක් දෙන්නේ නැහැ. ඉතින් අපි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා පාලකයන්ගේ. අපි ළඟ තියෙන තන්නේ කර කැපිටලිස්ට් සිස්ටම් එක. සතියෙන් කරන්නේ බොන්නට තමයි තරම් දෙනවා කාටවත් බැරි ඡන්ද දෙන්නේ. ඒල බෙන්නන මේ අපේම දකුණු මොලේට ඔබී අවස්ථාවක් දෙනවා මත ප්‍රකාශ කරන්න. මේක නිගමනවලින් තොරව. ඒතුළු බේනවා මේක ඇතුළේ බෞද්ධයෙක් ඉන්නවා. සත්පුරුෂයෙක් ඉන්නවා. සෞන්දර්ය ජීවත් වෙනවා. පූර්ණත්ව පිළිගන්න කැමැති. වර්තමාන ජීවිතේ හිතක් තියෙනවා. ඔලමන ගම නිසා, තකතිර ගම නිසා, දන්නවයි කියන නිසා, මාන්න නිසා, අනිතකම් නිසා ඒක තලායුගනිකයි අපේ තියෙන අසත්පුරුෂ නැති. ධර්මශාලාවන්සේ විඥාන මායාකාරී ස්වභාවය එකම භවනා තත්ත්ව යටතේ එකම වේද. මෙතක ත්‍රිවිධ වේද. එනි තත්ත්වය සුදුසු කෙනෙකු සමග සාකච්ඡා කර විසඳා ගැනීමට නොහැකි අවස්ථාවක යෝගියා විසින් වෙන්කර දකින්න කෙසේද? මේ අහන්නේ විඥාණයම නේද? විඥාණය විඥාණයම නම් විඥාණය කැමති වේද තමගේ සටකපටකම් පෙන්වන්නේ. මෙයාගේ අම්මෙන් අහුවට පේන්නේ හරියට ගියයිද මගේ පුතා තමයි අරගන්න කියලා කියයිද? කරුණාකරලා මොන වහන්න යාගේ මොන වල කන රත් වෙන දෙයක් දීලා බුදුආවගේ විදිහට කරන්න. අන්තිමට කොට වෙලා තියෙන්නේ. ධර්මයෙන් විඥානය හදන්න කියලා කියන්නේ තක తీරකමක් කියලා හිතාගන්න. විරාගයන් නම් දෙන්න හිල්ලා. ඒ වෙනසේ මැජික් එකට බැස්සේ අද නෙවෙයි. බොහොම කල්ලාතෝ. එයා දන්නවා කරන ඇදේ නිසා කියන්න දේ හරිෂෝ කිසිම වැරද්දක් කරන්න හරිම හොඳයි. මේ අරමුණ මෙනේ කරන්නේ නිබුත් එක. නම නම නම කියලා මෙනේ කරන්නේ. නකුණු දකුණු කියලා මෙනේ. එතකොට මොකද වෙලා? හිතන්න ගිය ගමන් මිනිහා දහංගට දානවා. නිසා විඥානයත් එක්ක මේ ඇතුවත් බැරි නැතුවත් බැරි යකේ. මම කොට කරන්නේ දෙන්නේ සමල ඍජු ඒකාකාරී ක්‍රියාවක් කරන්න කරපු ගා විඥානේ පචයි. විචිත්‍ර හිතන හේතුව කරන්න කරන්න විඥානේ කස්චිරංග අහන්න ගන්න පටන් ගන්නවා. එතන ප්‍රශ්නේ අහන්නේ විඥානේ නම් උත්තරේ හම්බෙන්නේ කියලා වැටයි. ගරු ස්වාමීන් වහන්සේ නීති කියලා සෙනසුනේ භාවනා වැඩ පිළිවෙලට සහභාගී වන්නේ කෙසේද? ඒක අදෝද අපි කීප දෙනෙක් එක්ක වරිමර සාකච්ඡා කරලා කිටි මතක් කිරීමක් තියෙන්නේ මම කියනවා කාට හරි බලන්න මගේ ඊමේල් ඇඩ්‍රස් එකයි අර බෝඩ් එකේ හරි කමන්නේ නීති කියලා ඔෆිෂියල් වෙබ්සයිට් එකයි දාන්න. පුළුවන් ලේසියි තියෙනවා කම්පියුටර් තියෙනවා නම් www.nisaran.lk නැත්නම් ධම්මජීවත් gmail.com නැත්නම් නැත්නම් nissaranwana office.lk කියලා nissaranwana.nissaranwana.office@gmail.com eh, eh, කියලා තියෙනවා. ඒකට ගියාට පස්සේ web එකේ ඔක්කොම කරගලාගෙන නෑතිකේ තමයි ඒක කරගත්තේ. එහෙම නැත්නම් මම දැන් මේ එන්නේ ඉස්සෙල්ලා පියල් මහත්තයයි චන්ද්‍ර කියන මොන මහත්තයයි ස්වාමීන් මහත්තයයි මේ මගේ ප්‍රෝග්‍රෑම් එක ඇරියා. මොකද බයිට් දෙකක් විතර ගිහලා ගොඩක් කියලා වෙලා ගන්න. ඊට පස්සේ ඒකම තැති රජිගේ රජිගම රජි උකමෙන් කරා නැත්නම් මගේ ඊමේල් එකද ඇප්ලයි කරා. අද උදේ අපි කතා කරා ඇප්ලයි කරලා කන්ෆර්ම් කරලා අන්තිමට බලාපොරොත්තු සුන්නිච්ච අවස්ථාවක්. ජීවිතමත් ඒවල් වෙනවා. කන්ෆර්ම් කළා තුනේ එනවා කියලා බලනකොට ඒ රිට්‍රීට් එකකටම ධම්මවිවේක අරගෙන අපිට අවස්ථාවක් දෙන්න තු අපි හරියට අපහසුකටපත් වෙනවා. මම දැන් නම් ඒක ඉතින් ඒ මොනවද කියන්නේ අඩුපාඩුකම් දරගෙන ටික ටික හදාලා තිනවා මම වෙබ් එක හදන වෙලාවදී මම අපි අකමැති වුණා ප්‍රසිද්ධිය වැඩි වෙයි කියලා මොකරන්න මොකද බුදුහාන් තරම් විවේක වෙච්ච තරමට මේ වැඩ යනවා ප්‍රසිද්ධ වෙච්ච තරමටම හරි අමාරුයි ඊපස්සේ මොකර බැරි තැන ආවට පස්සේ අපි අට දෙනෙක් වෙබ්ස් කරන දන්න ස්විච් ආන ඉදිරියපත් වෙච්චි හිතවාදී කට්ටිය අට දෙනෙක් ඔක්කොම හුත්තම එක්ස්පර්ට්ලා ඇවිල්ලා බයිනවා සාංශ දැන් අපි මේ වෙද්ද හදන්නේ ඇයි කියලා. මොකක් එකකට පිටරට නන්නා දෙන්න කෙනෙකුට රිට්‍රීට් එකට රෙජිස්ටර් කරන්නට කියන එක දෙතයි වෙබ් එකෙන් කරන්නේ. මනත්‍යේවි එනන පාරත්‍යේවි සර්වයිවල් කිට් එකක් තිබෙවි. ඒක මේ අවුරුදු 3ක් ගියා සම්පූර්ණ කරගන්න. ඒ දෙක සම්පූර්ණලා තිබුණේ නැහැ. මේ මෙල්බන් වල ඉඳද්දි ඒක මහත්ෙක් අතර මේකටම බුද්ධ වෙලා කරනවා යා කියලා තුන දැන් නම් මේක පිළිවෙලක් ආදිනාමල කියන්න පුළුවන් මෙන්න මෙහෙම රෙජිස්ටර් වෙන්න කියලා මේ දවසේ රෙජිස්ට්‍රේෂන් යනවා ඉංග්‍රීසි මීඩියම් රිට්‍රීට් එකට ඉතින් ඒකට හරියට කොරස්පොන්ඩන්ස් යනවා ඒක වෙබ් එකේ පේන්නේ නැහැ ඒ නිසා වෙබ් එකට යන එක තමයි ඍජු වැඩේ එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ බාරගත්තා අපේ චන්දනෝන බාරගත්තා කියලා මහත්තයා කියලා මහත්තයා ඒක කනකොටම මේ මෙසේජ් එක බම්ප් වෙලා ආවා යකට වෙලාවා. ඉතින් මේගොල්ලෝ බාරගත්තට ඒගොල්ලෝ අල්ලන්න බෑ මාස ගානකට ඊට පස්සේ මම උතුරු දෙබ්බේ කවුරක්වත් බෑ. මම දවසකට පැය දෙකක්වත් අඩු ගානේ ඉන්ටර්නෙට් එකේ මේ මොනවාද මේ අවුට්ලුක් එකේ ඉඳලා මම මේක කරන්නේ. අනිත් එක තමයි ඒගොල්ලෝ රෙජිස්ටර් වුණාට පස්සේ ඊට පස්සේ ඒගොල්ලෝ අල්ලන්න බෑ. ඊට පස්සේ ඔෆිස් එකේ ෆෝන් කරනවා ෆෝන් කරනවා අනේ ආ ගෙදර නෑනේ ඒ නම්බරේ වැරදි දාන්නේ ඒ ඊමේල් එක බලන්නේ නෑනේ සමහර කට්ටියම මුළු ට්‍රිප් එකම ඉල්ලගෙන යනවා. එදාට පස්සේ දක්කට වෙලා වෙනවා එදාට මේ 60ක් පෙරඳුනට 21යි හම්බුනේ කියන ඔන්න ඒ වෙලාවට ඇවිල්ලා කියනවා. ඒ පැත්තේ තඩබඩුකම් තියෙනවා අර පැත්තේ තඩබඩුකම් තියෙනවා. ඉතින් මම මේ කිව්වේ දඬ කියලා තත්ත්වේ හොඳම දේ තමයි යන්නේ චන්ද්‍රාව ඔක්කොම අපි එක එක අල්ල ගන්න ඕන. අල්ලගෙන උගේ උඩ දානකයි තියෙන්නේ කියලා තමයි. එහෙදි මම කරන්නේ රජිගේ උඩ දාලා තියෙනවා. රජි අපි ෆුල් ටයිම් දාලා තියෙන්නේ YouTube organizer කෙනෙක් විදිහට අඩපාඩුම් තියෙනවා. ඒත් එක්ක කතා කරන මම කියනවා කාට හරි චෝදනාවක් හරි අපහසු කරන බත්තුලින් මට කාබන් කොපි එක දාන්නයි කියනවා. හැබැයි මේකට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ කට්ටියට වෙලා තියෙන්නේ. සංවිධා කරන්න කියලා තියෙනවා රිට්‍රීට් එක දෙන්න ඉස්සෙල්ලා මේ ඔක්කොම තොරතුරු දෙන්න මූලික උපදේශන්ති අහන්න දෙන්න කමඨාන් සුද්ධ කරන්නට කියලා දෙන්න වෙබ්සයිට් එක හඳුල්ලා දෙන්න e-books එක දෙන්න. ඉතින් මේගොල්ලෝ අධිකාරිය පවත්තම දෙන්නේ නැහැ. අපි නෙවෙයි. ඉතින් ඒ නිසා ඒකම රිලේෂන් වන්නේ කරන්නේ ඒක බෝඩ් එක දාලා තිනවා මේ ඊමේල් එකට කතා කරන්නේ නැත්නම් මේ ඊට පස්සේ රෙජි ගේන ටෙලිෆෝන් නම්බර්ස් එකයි ඉතින් මේ රට ඇල්ලගෙන අපි ටෙලිෆෝන් බලාපොරොත්තු වෙන්නේ ඊමේල් එකකින් හරි මේ වෙබ් එකකින් හරි තමයි කටයුතු කරන්නේ ඉතින් මේක ඇත්තටම තාක්ෂණයේ තියෙන හොඳ පැත්ත අපි ඒක වැඩ ගන්නවා තාක්ෂණයට බැන බැන ඒ භාවිතා කරන්නේ නරක දෙයට අපි පුළුවන් තරම් භාවිතා කරනවා සාධාරණ ඒක ලංකාවටත් වෙබ් එකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නැත්නම් ලංකාවේ නම්බුවිගේ කරනවා, සුබදාලාව කරනවා, අමිතිවිගල කරනවා, යටිඅන්තර කරනවා, ශාල්ලායි විතර කරනවා, අලන්නචාරණ කරනවා. ඒ කොහොමද මං කියලා තියෙන්නේ ඒක එකනා ගන්න එක. ඔයගොල්ලෝ සංවිධානයක් වශයෙන් දුක්චිතයක් කරගෙන කරන්නේ කියලා. ඉතින් ඔය කරනවා කියව අහන්න මෙයාගේ දුක්චිතයක් කරන්නත් තුම අමාරුයි. මට කිව්වේ 60කට වැඩි ගෙන්නල දෙනවා කියලා. කීපනා දෙටි. ආ ඒ බයිල නැහැ වැඩි වෙනකොට. මේ හිත උදේ දෙන්න ඇගෙන දැන් තමයි කියන්නේ. ඒක නැතුවම එක්ස්ප්ලනේෂන් එක දෙන්න පැය භාගයක් ටෙලිෆෝන් කතා කරනවා. නෑ කියලා නිකන් හිටපන්. බෑ කියන්නේ. මුන්නේ නරිය ගල්ලයි කතාවක් කියන. ඉතින් මේ මාසෙක ඩක්ටර් උච්චනවා. කීන් කියන්න බෑනේ යෝගාවචර කිව්වේ. ඒ සංවිධානය කරන්න ගියාට මම හරියට ගහන්න ගන්න බෑකටම තමයි. මේ දෙවස බකරලා ගියේ නෑ. ඒකම කිව්වා මට කතා කරන්න බෑ. ඔයගොල්ලෝ සංවිධානය කතා කරන්නේ. අර දේශි මේ මනුස්සයා දන්න ඔය යෝගාවචරයේ විසර අඳුලාට જાතියක් ලෝකේ නැහැ අනිත් කස්ටමර්ස් ලාගෙන ටිකට් එක වෙනස් කරගම අපිට charge කරත හැන්නේ නේ එයාලා ඉන්නේ ටිකට් එක වෙනස් කරන්න ප්‍රශ්න නෑ බය තාක් ගන්නේ විසර ගන්නේ ඉවරයි මේක නොමිලේ දෙන්නේ ඔක්කොම නම දානවා නිකන් හම්බ වෙනවා අපි ගොඩක් පැත්තට හරි කියනවානේ අන්තිම ආපෙන් ළඟට ගිහින් ගේම අනේසරි ඒකේ අර එක්ස්ප්ලනේෂන් එක තමයි කාලා ඉන්න බැරි එන්නත් නැන වැඩක් මම සාමාන්‍යයෙන් කරන්නේ විශ්ින්න දෙකතෝ දාන්නේ සංවිධායකට බාර දීලා ඉතින් ඉතින් අරගෙන සංවිධායක මේකලේ ගහනවා අයියෝ ස්වාමීන් වහන්සේ අපරාධි ස්වාමීන් වහන්සේ කිව්වට මොකද ඉන්නේ මෙච්චරයි කියලා මට හොඳට වෙරෙයි ඉතින් ඉන්නේ ඉස්සරහ මම ඊමේල් අල්ලලා තියෙනවා මට චෝදනාවක් ආවා මම කියවන්න ඕනේ කියලා මම දැනගන්නේ ඊදාර අන්තිම වෙනකන් කොරස්පොන්ඩන්ස් නෑ. අත්‍යවකට කාන්තාවන් ඉඳ තියෙද්දි අපි ළඟ අනන්ත වේටින් ලිස්ට් එක තියෙද්දි 19 දිනක් කරනවල වස්සකින් දහලා කියව මෙච්චරයි හිටියේ කියලා. ඒකට පැය දෙකකට කලින් කියවනම්, දවස් දෙකකට කලින් කියවනම් අපිට විල් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ මේ එක්කරගේ විද්‍යාවක දෝෂ නෙවෙයි සංවිධානය කරන්න ගියාම කරන වැඩක් මොකද හැම කෙනාටම ওই හිතන තරම් විවේකයක් මේ හිතන තරම් පහසුකම් නැහැනේ ඉතින් අපිට කරන්න තියෙන්නේ තොරතුරු පුදුමාන්තරයෙන් සම්මසේ බෙදලා දෙන්න ඒක නේ එක එකනා වකින එක එකනාට දෙන එකයි තියෙන්නේ මේ වගේ කෙනෙක් තියාගෙන ඉන්නවා අර අදීසිර බොක්සින් ගහන බොක්සින් කොටේට පංචින් බාගෙට දුරින්ම ගහන්නේ ඒක තමයි. ඉතින් වෙන කරන්න බෑ. මුන්නේ ඉතින් වසඟම් බපුවේ කියලා වතුර දාගෙන වැඩ කරන එකයි තියෙන්නේ. ඒක ලොකු වෙනවා. සෙල්ලම් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ. ආනාපාන කෙරේ සතිය ඒකාග්‍ර වන විට නලලේ නාසයේ මත පිටත් උහුඹෙන් යන්නේ නම් දැනේ. ධර්මශරීරයේ සිට පිටුවවන් ශ්‍රවණය කරන කල්දී මේ දැනේ. ධීරයෙන් මේ දරාගෙන සිහි පිහිටුවා ගැනීමට උත්සාහ දරුවම ඒ දිගටම සිදුවේ. උපදේශක් දෙන්නේ ඉල්ලා සිටිනවා. මේකදී මේක මතු කරලා මේක නෙවෙයි අටවැජාන් වංශ කියනවා. සමාධි වෙනකොට ලකුණු වගේ පෙන්වන කායික ලකුණු වගේ. ඒවා පසුවෙන්ද සාපේක්ෂ නැහැ. අහඹ දේවල්. නමුත් කවදාකවත් නොදැරිය හැකි මට්ටමට යන්නේ නැහැ. ලකුණක් තියෙනවා හිතුව නැති පසුබිම සදා නැති ලකුණ තමයි මේ නිදරින් බරමට්ටමට යන්නේ. එතකොට මේක ගන්න සුබ ලකුණක් විදියට. මේ සමාධිය හරියටම හරි ගිහිල්ලා නැහැ. හරියන බාද ලකුණක් නාසය අග වෙනවා. මේ හරියන වෙස්මුණ බඳා වගේ බිම්බරයක් බඳා වගේ. නැත්නම් ඇස්කෙලින් වල, කන්සිල් වල, නියබතු වල පොඩි නිකන් ඔය ජීවිතේ වල පටල ගන්නවා. ඔය කොස්මික් කෙනෙක් කියලා කියන්නේ හීනෙන් වෙන දේ. ඕක තමයි වෙන්නේ. ඒ සමහරවල් විකුණනවා සල්ලි වලට. පිස්සෝ පිස්සෝ මෙයකෝ. හරියන දින මේ සමාන්තරගත වෙනකොට මේ මොනද ඒ කියන්නේ කියන්නේ ඉරිඩියන්ස් මේක තියෙනවා මේ ලයින්ස් එකක් තියෙනවා ඒ ලයින්ස් ලයින් වෙන්න පටන් ගන්නවා. ඒ තමයි මේ මෙරිඩියන්ස්. මේ මෙරිඩියන්ස් හරහා ශක්ති ප්‍රවාහය අන්න පටන් ගන්නවා. ඒ වෙලාව නිකන් ඉන්නකොට යනවා යෝගාවචරය තේරෙන්න ගන්න. ඉතින් යෝගාවචරය බලාපොරොත්තු වෙනවා ආනපානෙන්නේ. වෙන්නේ අර මේ සත්තු දුවනවා, ඇසට දෙනවා, කූඹි දුවනවා වගේ එන්න පටන් ගන්නවා. ඒක උගාක් කලකට හිතාගෙන ඉන්නේ අභෞව ලක්ෂණයක්, අභා ආමංගල්‍ය ලක්ෂණයක් කරද්දක්. ඇත්තටම මංගල ලක්ෂණයක්. ඇත්තටම නතු බවක්. ඒ විදිහට බලනකොට ඔක කරදරයක් නෙවෙයි. ඒක ඇත්තටම කියනවා අසනක් ප්‍රීතියේ ආරම්භක අවස්ථාව කියලා. කුද්ධතා වූති කණිකා වූති කියන එක ඔයගේ ගමේ තැන් තැන් වලින් පොඩ පොඩ පොඩ පොඩ දාන්න පටන් ගන්නවා. අන්තිමට ගා මුළු අඟම සම්පූර්ණ හීල් වෙන්න පටන් ගන්නවා. ධර්ම ස්වාමීන් වහන්සේ ඒ ආශ්චර්යයි බුතයි. බොහොමසේ මගේ සිත කියවා මට ඇති භවනා ප්‍රශ්න වලට පිළිතුරු ඒවායින් ගොඩ වෙන මාර්ගයක් දැක් මුසේ මට හැඟේ. සියලු සත්‍යයේ හිතසුව සැලසීමට බුදුහන්සේ දිගායුෂ පතමි. මෙවැනි අති වටින අවස්ථාවක් උදා කර දීමට කටයුතු සැලසූ meditation retreat සම්බන්ධ සමූහයේ සියලු දෙනාට ප්‍රසාර්ථ කර ගැනීමට සහාය වන සියලු දෙනාට ප්‍රාර්ථනා බෝධි නිවන අවබෝධයට මේ කලාව කුසල හේතු වාසන වේවා ප්‍රාර්ථනා කරමි. සාදු කියන්නේ බෑ මේ කට්ටිය. හිතේ ගැටිය. අන්නේ සාදු සාසනය. අපේ නෑ ඊළඟ ප්‍රශ්නට. ඉවරයි. හරි එතකොට අපි පැයක කාලයක් කරගෙන ඉන්න බෑ කුතුහලෙ පහක් විතර අපේ සංවිධායකට මයික් එක බාර දෙනවා.